ඊගා ප්‍රශ්නේ එනවා බුදුජාණන් වහන්සේ ශික්ෂාපද පැනවුවේ අකුසල කර්මයන් වැළැක්වීමටයි මගේ අදහසයි. මත්පාන්සරදී පාක්‍යපේයි ශික්ෂාපදයක් කොතනකවත් ගියෝ පැවිදියට පණවන ඇද්ද? මත්මාන්ස වැළඳීම හෝ නොවැළඳීම ධර්ම අවබෝධයේ බලපෑමක් ඇද්ද? එසේ ඇත්නම් අප කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. මගේ ධර්මඥානේ නම් අප ආහාර කෙරේ තණ්හාවෙන් තොරව ජීවත් වෙනවා ජීවේ පවත්වා ගැනීම පරමාර්ථයෙන් බැලඳීම ධර්මාභූතය පිණිස හේතු වන බවයි ඒ මහන්සියේද නැද්ද යන බව අදාළ නැති බවයි මේ මතේ අඩුපාඩුකම් නැත්තම් කරුණාකර පහදා දෙන්න. මේකෙදී වචන දෙකක් විස්තර කරන්න ඕනේ. ත්‍රිකෝටි පාරිශුද්ධ මහන්සියේ තහ පවත්ත මහන්සිය කියන වචන දෙක ඒකත් බලපාන භික්ෂුන් වහන්සේලාටයි උපසම්පදා භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට මේ මාංශය Taman විනුවෙන් මරන ලදට බව දැක්කේ නැත්නම් ඇහුවේ නැත්නම් සැකකිරුවේ නැත්නම් බලගන්න කියලා තියෙනවා. දෙක වෙනත පොළේ ඒ වෙලාවේ පවතින මාංශයට පවත්ත මාංශය කියලා කියන්නේ ඒක සලකන්නේ සතෙක් විදිහට ඒක සලකන්නේ එළවලුවක් විදිහට ඒක සතිපට්ඨාන සූත්‍රයේදී ਸਰවචනාංශය සඳහන් කරන ධාතු මනස්කාර භාවනාවට දෙන නිදර්ශනේ ගෝඝාතකෝ වා ගෝඝාතකෝ අන්ති වාසීවා ගාභින් වදිත්වා චතුම්මා බිලකේ දස්සිය හරක් මරන්නේකෝ හරක් මරන අතවැසියෙක් කියලා දෙනක් මරලා හතරමං හන්දියක විකුණන්න තියලා තියෙනවා මේකට කියනවා හං කියලා මේකට කියනවා ඇට කියලා මේකට කියනවා මස් කියලා නැත්නම් මස් වලත් එක එක අණ්ඩ කට් එකයි හරි මේ කියලා වෙන් කරනවා. ඒක දැක්කාම එළදෙනක් කියන සංඥාව එනවද කියලා. එළදෙන්නේ ඒකට මස් සංඥාව තියෙන්නේ. එතකොට ඒකේ එළදෙන කියන සංඥාව එන එක විකෘතියක්. ඒක පිටන්නයි ඒ නිදර්ශනේ පෙන්ලා තියෙන්නේ ආනාපාන භාවනා කරන යනකොට පටවියාපෝ තේජෝ වෙනකොට ඒක ආනාපාන ඇතුලේ තිබුණට පටවියාපෝ තේජෝ වෙනවම පෙනී හිටින වෙලාවක් එනවා කියන වගේ දිනක් මරලා මස්සොල්ට වෙලඳපොළට ගෙනිච්චට පස්සේ සාසනික විවාහය තමයි ඒකට පවත්ත වංශය කිය. වෙලඳපොළේ පවතිනදී ඒකේ සත්‍ය සංඥාව නැහැ. ඒක නිසා මස් කණ්ඩ ඕනේ නම් ඒ තර්ක දෙක තියාගන්න. එහෙම නැත්තම් කියන්න අම්බෝ සතුන් මරණ නිසා තමයි මරන්නේ කන්න නිසායි මරන්නේ වරණ නිසායි කන්නේ කියලා නොකා ඉන්න ඔය දෙකෙම වෙනසක් නෑ මම අවුරුදු 26ක් වෙනකන් සතු මරපු එක කරා ඊට පස්සේ 26 ඉඳලා දැන් මේ වෙනකන් මස් මාංශවත් කන්න නැති එක කරලා දෙනවා මට කිසිම එක වෙනසක් නැහැ. අර පළවෙනි සූත්‍රයේ අන්තිමට තියෙනව නේද මස් කෑමට ලොල්ලු බීමට ලොල්ලු අයට ඒකද කියන්නේ රසගේදේ කියලා. රසගේදේ සඳහා මස්මාංශ බොන්නේ සෝයා මස් වලට ගේදේවත් හරි. සෝයා මස් හරි ඔය මොනවද තියෙන සෝයා වලින් හදන જાතිය මෙච්ච. එක එක කැම තියෙන සෝයා වලින් හදන කැම දෙන්නේ මොනවද මට මතක නැහැ මට නම් මතක් හිටින්නේ නැහැ. ඉතින් ඒවට ටෝෆු කියයි අනම්මන ඒ ඔක්කොම රසගේදේ. මොන දෙයකට හරි රසකේදේ රසකේදී කියලා කියන්නේ ඒ ආහාරයට ඇති ආසාව නැත්නම් ස්ත්‍රීන් සඳහා ඇති ගේදේ සුරාවට ඇති ගේදේ එහෙම නැත්නම් සූදුවට ඇති ආසාව ඉති දුත්තෝ සුරා දුත්තෝ අකු දුත්තෝ චයනරෝ ලත්තන් ලත්තන් විනාශේති තම්පරා භවතෝ මුඛං ඒ ආසාව ඒක ඒක මස් හැබැයි ඒකෙදී ඕන්න වරහන් ඇතුළේ ඉඳලා මස් වලට එහෙම ගේදේ ඇති වෙන ගතිය වැඩි සෝයාබීන් සෝයා මස් වලට වැඩි මස් වලට වැඩි බොන්ච් වලට වැඩිය වැඩි. ඔය ප්‍රශ්න තියෙන එතන නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ඒක අතහරින්න බැරි බැදියා. ගේදේ කියන වචනේ ඒකට කියනවා මේ රූප බලන්න ඇති ආසාව, සද්ද බලන්න ඇති ආසාව, ගන්ධ බලන්න ඇති රස බලන්න ඔක්කොටම ඒක යනවා. රස තෘෂ්ණාව හොඳ බලන්න තියෙන ආසාවටත් හොඳ ලස්සන වචනයක් තියෙනවා. දස්සන කාම. දස්සන කාමී. කාම දර්ශනය කියන එක වෙනම දෙයක්. දර්ශන කාමය කියන එක වෙන එකක්. සිල්වන්තයා සත්පුරුෂයා දර්ශන කාමෝ සීලවතං සිල්ලතුන් දැකීමට ආසාවක් ඇති කරනවා. අසත්පුරුෂයා කාම වස්තු දකින්න ආසාවක් ඇති කරනවා. ඒ දෙකේම තියෙන ප්‍රශ්නේ ඒ දෙකේ ඇති ආශාව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මස් මස් මාංශ කුඩු ඇල්කොහොල් ඒවා නිකන් සාමාන්‍යයෙන් මේ පුරුද්දට බැහැයට යන තරමට ගිහිල්ලා අහු වෙන ගතිය වැඩි. නමුත් ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ගේ දේ කියන වචනය මෙතන තලකන්න තියෙනවා. දැන් සෝයා මිහිතර දිනවා චිකන් ෆ්ලේවර්, මටන් ෆ්ලේවර් කියන. ඔය ෆ්ලේවර් කියන එක අපි සෝයා මිහිත සෝයා කෑවත් ෆ්ලේවර් එකනේ දැන් කුල් මස් කන එකේ ඒකත් අපි ෆ්ලේවර් එකනේ බලන්නේ. චිකන් ෆ්ලේවර් සෝයා මිහිත එකත් එකම දේ කුල්මස්කාරත් එකයි චිකන් ෆ්ලේවර්ස් හොයාගන්න එක ෆ්ලේවර් එකට නේද ඔය ගැන හිත යන්නේ. ඊටත් වැඩි ප්‍රශ්නේ අහන්න තියෙන ෆ්ලේවර් එක ගන්න ඇත්තම කේක්ලියක් මරලාද කියන එක. ඒක ඒක ටෙක්නිකල් ප්‍රොබ්ලම් එක. ටෙක්නිකලි ගන්න පුළුවන් අපි සෝයා කරෝල හදන්න ගන්න එසෙන්ස් එක ගන්න කරෝල ඉස්මෝලේ. ඒක අරකට දැම්මට පස්සේ ප්‍රෝටීන් වලට මොන ගන්ධ රස දැම්මත් උරා ගන්නවා. ඒ නිසා මේ චිකන් ෆ්ලේවර් එක හදන්න ගන්නේ ඇත්තටම චිකන් එසෙන්ස් එක නෑ. එතකොට අර පැත්තේ ගිහිලා කනෙක් වෙලා ඉවරයි. ඒක නිසා එසෙන්ස් එක ටෙක්නිකලි හදන්න පුළුවන් ද කිකිලියගේ මේව නැතුව නැත්නම් ඒවක ඒව ඇත්තටම ඉතින් දිගින් දිගට යන ප්‍රශ්නේ. ඒක හොයලා බලන්න ඕනේ. යම් කිසි කෙනෙකුට ඇලර්ජික් නම් ඒ වගේ මේ වගේ අර කරුණා පැත්තෙන් ඇවිල්ලා එනවා නම් එයාට විශාල ප්‍රශ්නයක් තමයි ඒ නොකාතරිනවා ඒකයි කරන්නේ. නමුත් සරුවචනාංශේ වළඳලා දෙන බව විතරක් මතක තියාගන්න. ඒකකට තමයි හිතා ගන්න පුළුවන්. බුද්ධ ඥානanseට එහෙම ඇලර්ජික් තිබිලත් නැහැ ඔළුවේ අපහසුයක් අමාරුවක් තිබිලත් නැහැ. ඒ නිසා අපි කවදාරි බුදු වෙච්ච දවසේ වළඳනවා කියලා හිතාගෙන වළඳන නිකන් අතර කරගෙන ඉන්නට ප්‍රශ්නකුත් නැහැ. බුදු වෙච්ච දවසේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඕන වළඳන්න පුළුවන් නිසා මේ ඉතුරු කාලේ තමයි දවස් 7ක් ඇතුළත ප්‍රශ්න තියෙන්නේ. දවස් 7 නිවන් දකින්නවා නම් දවස් 7 නිවන් දැකලා පස්සේ ඔය වගේ දේවල් ගණන් ගන්නෑ. ගණන් ගත්තොත් මේ අශ්ලෝක ධර්මයේ කම්පා නොවි ජීවත් වෙන්න බෑ. ඒකෙදී හොඳ පොතක් කියවිලා තියෙනවා ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ four nutriments කියලා. ඒකේ ස්වාමීන් වහන්සේගේ පොත් පිළිත් තියෙනවා මේ ළඟදී සතර ආහාර වර්ග කියලා සිංහලට දැම්මා. ඒක ඉංග්‍රීසි මේ එසේ එක කියවන්න ඒ ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා අපි කොයි මොන කෑමේද සත්වමාන්ත කලවන්නේ නැත්තේ කියලා. අපි ගන්න ඇග්‍රෝ කිමිකල්ස් පාවිච්චි පිළිබඳව ඕගොල්ලෝ දන්නවනම් ඒ වගේම හාන්න ගියාට පස්සේ ඒ පොළොට ගහන කිමිකල්ස් මයිවට ගහන කිමිකල්ස් දන්නවනම් ඒක නැත්නම් ඒක මුකුණු වෙන්න මිටියක තියෙන කොකපණු බීජ පිටර ප්‍රමාණය දන්නවනම් ඒක ඒක එක එක මුකුණු වෙන්න කොලේක කොකපණු පිටර කොච්චර තඹපුවා තියනවද ආක් බොයිල් කරපුවා තියනවද ඒකනේ බෝව තඹලා කන්නේ ඉතින් එතකොට අපි ඇත්තටම අයින් කරන්න කැමති අයින් කරන්න බෑනේ බටු කන්න ගියාම බටු ඇතුලේ බටු පණුව ඉන්නවා. පොන්චි කන්න ගියාම පොන්චි පණුවගේ පිටර ඒ පොන්චි පණුවගේ පොන්චි පණුවත් ඊටා පොන්චි සතෙක්. ਉਹ පිටර දැමන පස්සේ මොන විදියවත් හොයන්න බෑ. ඉතින් අපි එදා වෙනකොට කුකුරලා තිබ්බොත් නම් පොන්චි පණුවා ඉන්නවා. නැත්තම් ඕන එකක ඉන්න පුළුවන්. ඒ නිසා බටහිර ලෝකේ කියනවා පණුව ඉන්න කෑම කන එක ලාභයි. මොකද පණුව නැති එකේ තන්නේ කර කිමිකල්ස්. ඇග්‍රෝ කිමිකල්ස්. පණුව ඉන්නවනම් කිමිකල්ස් ගහලා නැහැ. හැබැයි එතකොට මස් මාංශ තියෙනවා. එනිසා ඒ ඔය ඔය මාතෘකාවේ කෙලවරක් කොහොමදක්වත් වෙන්නේ ඒ හොඳම රචනයේ ලියලා තිබුණේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. එක මිනිස්සෙක් අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙනකොට මෙතනින් ගිහිල්ලා මෙතනින් යන ප්‍රමාණය ලොරි ලෝඩ් කීයක් වේද කෝච්චි ලෝඩ් කීයක් වේද කියලා. මේක නිකන් ආහාර ගංගාවක් නෙමෙයි මෙතනින් දානවා රෙහි යනවා. ටික දවසකට ඔලු ගෙඩියක් විතර ප්‍රමාණයක් කනවා කියලා අපේ අම්මා කියලා තියෙනවා. අලියේ කලියගේ ඔලුව තරම් ප්‍රමාණයක් කනවා මිනිස්සෙත් තුන් වේලට තමන්ගේ ඔලුව තරම් ප්‍රදේශයක් කනවා. ඉතින් ඕහොම කකා අපි සංසාරේ ඇවිල්ලා තියෙන ගමනේ හැටියට බලනකොට මේක නිකන් අර අනතුරු වෙලාවට ආහාර මේ ආධාර දෙන්නේ ලොරි ගණන්. වියසන වලට ගල් ඒ වගේ තමයි මේකෙන් එනවා මේ කියන. මේකෙන් එනවා මේ කියන. ඉතින් ඕකේ කියන්න පුළුවන් දේ හෝල්සම් කියන වචනේ කොහොමඩක්වත් දාන්න බෑ කියලා කියනවා. මේ ලෝකේ මොනම දෙයක්වත් හෝල්සම් නෑ. ඒකයි බුදුහාන් කියන්නේ මේ ලෝකෙන් අයින් වුණොත් මිසක් මේ අනිතේ කියනවා මේ හොඳ ආහාර කාලා මේ මේකේ මේ ජීවිතේ හොඳ ආහාර කේන්දරයක් ගන්න නැහැ. ඒකෙන් මොකක්ද හම්බෙන්න ලාභේ? තමන්ගේ හිත හදන්න නැතුව. ආහාරයෙන් සුද්ධ වෙයි කියලා හිතනවා. බුදුසෙන්න්සේ බුදුසෙන්න්සේ මේක ඇත්තටම කිව්වේ යේසුස් වහන්සේ තමයි ලස්සනට කිව්වේ. ඔබේ කටෙන් ඇතුළට යන එක නෙවෙයි පිරිසුදු හෝ අපිරිසුදු තියෙන දේ නෙවෙයි කටෙන් එළියට එන එකෙන් කියලා. වචන කතා කරන පරිසංගෙදී කියලා. මේ මස්මාළු කන්නේ නැති කට්ටියගේ වචන හරි චරයි. ඒක මම හොඳටම දැකලා තියෙන එකක්. ඕන තරම් වාදෙට ලෑස්ති මොකද මම අවුරුදු 79 පටන් අරගත්තාම 80 ගානට යනකම් එහෙම මේ ගවඝාතන විරෝධී සටනක හිටපු කෙනෙක් එක තමයි මම භාවනා කරේ. එයා එක දවසක් මට කිව්වා මෙයාගේ කපකාරෙක් හිටියා පෙරදිනේ ගිහිල්ලා මේ සීනි කිලෝ එකක් ගෙනාවා. සීනි කිලෝ එකේ කරවල ගඳයි. ඉතින් කැපකාරය ආපහු ගෙනිච්ච තම්බි කඩයක් කරවල කෝණියයි සීනි කෝණියයි එක තැනක තියලා තියෙනවා. ඉතින් ඒ මනුස්සයා කියලා තිනවා අර අර සීනි වලට ඇවිල්ලා තියෙන කරවල ගන්න. ඊට පස්සේ අර කැපකාරය ආපහු අර කිලෝ එකම ගෙනාවා. ඊට පස්සේ කිව්වා මගේ ඇඟ මගේ බඩ කියන්නේ සත්තු අල්ලන මිනි මිනි මොකද්ද මල සෝපිට්ටනිය නෙවෙයි. ඒ නිසා මේක දීලා සල්ලි අරමරින්. නැත්නම් වෙන කිලෝ එකක් දෙන්න නැත්නම් අපි සල්ලි දීලා තිබුණා. සීනේක දීලා සල්ලි දීලා තිබුණා. ඉතින් ඒ දවසේ ඉඳන් මම මේ කල්පනා කර හිටියා මම හයියට හිතේ හිතත් හිටියා කාලයක්. බුදුම ගියාට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේ පැයකමාරක් විතර ධර්ම සාකච්ඡාවක් කරලා කිව්වා මේ චතුරාර්ය සත්‍ය වගේ පටිච්චසමුප්පාද වගේ ධර්මයක් එක්ක වැඩ කරන කෙනෙක් නිවුවත් එක කතා කරන්න ගත්තොත් ජීවිතේම කතා කරලා ඉවරයක් නැහැ. ඒ නිසා පුත්‍රමාන්ති හරි කමන්නේ නැහැ. බලකටලා සංසාරෙන් ඉවර වෙන්න බලපං කියනවා. තමන්ගේම දරුවගේම අස්සාරිය කමන්නේ කාලා සංසාරේ ඉවර වෙන්න බලපං හොඳ දේ කාලා මේක ඉන්නවට වැඩිය හොඳයි එහෙම ඉකට වෙන්නේ. එනිසා බුදුහාම දෙලා තියෙන පුත්‍ර මාංශ උපමාව මේක කියනකොට නම් මස්මාළු නේ බත්තත් කන්න එපායි. ඒක උපමාවක්.